මනෝරංජන ගී ජනරංජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග මහාචාර්ය දිවිවීර සරච්චන්ද්‍ර බූකලි අෂ්ටවංක මාණික්‍යයක් බඳු අති විශිෂ්ට යුග පුරුෂයෙකි. ශ්‍රී ලාංකේය සංස්කෘතියෙහි සකල විද ක්ෂේත්‍රයන්හි විසිර පැතිර පවත්නා දැවැන්ත විදග්ධ සෙවණැල්ලකි. නූතන ජාතික සාමයික සාහිත්‍යික සංස්කෘතික චින්තනයේ හැඩතල නිර්මාණයෙහිලා සරච්චන්ද්‍රයන්ගෙන් ඉටුණු මෙහෙවර මිල කළ නොහැකි තරම්ය. සරච්චන්ද්‍රයන්ගේ සම්ප්‍රදායන් බැහැරකොට හෝ නොතකා හැර හෝ ගරහා හෝ ඒවාට උඩින් පැන හෝ ඒවාට හොරෙන් හෝ නව කලාව ඉදිකළ නොහැකිය. නව කලාව නිර්මාණය කරනු විස්සෝ සරච්චන්ද්‍රයන්ගේ සංසිද්ධාර්ථයන් තම ස්නායුගත කොටගෙන සමතික්‍රමණය කළ යුත්තාහුය. මේ උද්ෘතය මහාචාර්ය සුචරිත ගම්ලත් වියතානන් සරච්චන්ද්‍රයන් පිළිබඳ අභිනන්දන දේශනාවකදී කළ දෙයක්. මහාචාර්ය සරච්චන්ද්‍ර අපි බොහෝ විට කතා කරන්නේ නාට්‍ය වේදිකෙක් හැටියට. නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂයක් හැටියට. හැබැයි ඔහුගේ සංස්කෘතික විඥානයේ හෙවණැල්ල අපේ සමස්ත සංස්කෘතිය පුරා විසිර පැතිර පැවතින දැවැන්ත හෙවණැල්ලක්. අපේ සංස්කෘතික චින්තනය හැදගැහුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ චින්තනය වහල් කොටගෙනයි. මේ නිසා අපට කිසිසේත්ම මහාචාර්ය ඉදිරිවීර සරච්චන්දන් අමතක කරන්න බෑ. එතුමා අපෙන් සමුගෙන වසර 23ක්. ඒ කියන්නේ දශක දෙකක් අවසන් වී තිබෙනවා. නමුත් එතුමාගේ ಗುಣකතනය පමණක් නොවේ. එතුමාගේ සංස්කෘතික මෙහෙවර ප්‍රමාණවත්ව සාකච්ඡා වෙනවාද? ඒ වයින් අපට අපේ වත්මන් පරපුරට උරාගත හැකි උකහාගත හැකි දේ කොතරම්ද යනාදී වශයෙන් සංවාදයක් තිබෙනවද කියන එක ප්‍රශ්නයක්. අද අපි අපේ වැඩසටහනේ ආකෘතිය අනුව සිද්ධවන්නේ ඔහුගේ නාට්‍යවලේන ගීත කිහිපයක් මුල් කරගෙන එතුමාගේ සංස්කෘතික සේවාව විමර්ශනයට ලක් කිරීමයි. මේ අද අපි තෝරගත්ත පළවෙනි ගීතය. බ්‍රහ්ම සුර නර මස්තකයෙහි සැදූ සිරි විභූෂිත පාකමල් අකිල මෝහ තිමිරය දුරලමින් මුළු ලොවේ ධර්ම විපුල් අතල මෛත්‍රී සිතින් සත්වයන් එතර කළ භව සාගරින් දිසල් ඇති ප්‍රේමයෙන් ගයි ලෝක්‍ය සුපූජිත මොනි දුන්ද පුරණ දඹදිව පතිඳු බරණැත් රජුගේ පුතුන් मन में कुमरु सुबना हरण कर राजगुरु दियनी රණ මන ලොලා ඒ කුමරේ ගජි රජු දැක ඔහුට අනුරාගෙනා ධරණ තත ලඝුමට පාම් පෙර ඇදු 1956 ප්‍රථම වරට රංගගත වූ මනමේ නාට්‍ය ආරම්භ වුණේ එහෙමයි. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය ඌපපාතිකව ප්‍රාදූර්භූත වූ නාටකයක් නොවේ. එතුමා කාලාන්තරයක් තිස්සේ කරන ලද නාට්‍ය පිළිබඳ ගවේෂණ පර්යේෂණවල ප්‍රතිඵලයක් හැටියට නිර්මාණය කළ නාට්‍ය ක්‍රමයක්. පාරම්පරික නාඩගම් හදාලා ඊට නව යම් යම් උපාංග එකතු කොට නූතන වේදිකාවට සරිලනසේ සකස් කළ නාටකයක්. හැබැයි ඔහු මේ අවසර ගැනීමේදී කියනවා දරණ තත ලැබුමටා පාමු පෙර ඇදුරු කෑ පිළිවෙල නොකඩමිනා දැන් නව වේදිකාවට සරිලන පින්තූරරාමු වේදිකාවට සරිලන විදියට මනමේ නාට්‍ය නවාංග එකතු කර නිර්මාණය කළත් එතුමා කියනවා පෙර ඇදුරු පෑ පිළිවෙල නොකඩමිනා තමයි මේ නාට්‍ය රඟ දක්වන්නේ කියලා. විශාරද ජයන්ත අරවින්ද කියන්නේ සරච්චන්ද්‍රයන්ගේ සෙවණේ මේ බොහෝ නිර්මාණ කටයුතු වල නියලී සිටි දුඇසුදුටු කෙනෙක්. ඒ වගේම සරච්චන්ද්‍රයන්ගේ මේ සංස්කෘතික චින්තනය කවරාකාර දැයි ඔහු සමීපයේ සිට අවබෝධ කරගත් කෙනෙක්. ඒ නිසා මම විශාරද අරවින්ද සරච්චන්ද්‍රයන් ගැන කතා කරන්නට විශේෂ අවසරයක් විශේෂ හැකියාවක් සහ විශේෂ වරමක් තියෙන කෙනෙක් හැටියටයි මම හිතන්නේ. මොකද්ද මේ මේ අවසන් කාව්‍ය පාදයේ කියන්නේ පෙර ඇදුරුපෑ පිළිවෙල නොකඩමින් මම මේ නාට්‍ය නිර්මාණය කළේ කියලා. I think නාටකම් සම්ප්‍රදාය ලංකාවේ අවුරුදු අඩු ගානේ 200කට වඩා පැරණි. ඔව් ඊටත් ඊටත් වඩා මොකද අර තෙරුකුත්තු කියන නාටකම් දක්ෂිණ ಭಾರತೀಯ නාටකම් සම්ප්‍රදායෙන් මේක මේ ආරම්භ වුණේ නමුත් මේක දේශීය ස්වරූපයක් ගත්තා. ඒකම අර පෙර ඇදුරු කිව්වහම මට මතක් වෙනවා මේ අම්පේ චාල්ලි සිල්වා ගුණාංශේ. එතුමා තමයි මේ හුඟක් මේ තනු සැපයුවේ. තරණේ නාටකම් වලින් ඔය මේ යූජින් නාටකමේ බොමෙලාවට. අන්න ඒ වගේ බ්‍රම්පෝඩ් බැලසන්ත ඒ වගේ නාටකම් වලින් තනු සැපයුවාම මහාචාර්යතුමා කලේ සරචන්ද්‍රතුමා තමන්ගේ නාට්‍යයට මනමේ නාට්‍යයට උචිත විදිහට වචන සම්පාදනය කරලා මේ ගීත බවට පත් කළා. ඉතින් මේ බෑන් තමයි මනමේ හැදුනේ. දැන් ඇත්තටම දක්ෂිණ ಭಾರತೀಯ තෙරුකූත්තු නාට්‍ය වලින් භින්න වූ නාට්‍ය ක්‍රමයක් තමයි මේ නාටකම් සම්ප්‍රදාය. එතකොට දැන් ඇත්තටම දැන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සංස්කෘතික චින්තනය අපි විග්‍රහ කරලා බලනකොට එතුමා සංගීතයේදී වඩාත් රසවින්දේ සහ ඔහු පසු කාලීන පරිණත නාට්‍යවලට උපයෝගී කරගත්තේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය. හැබැයි මනමේ නාට්‍ය එහෙම නැත්නම් මහාන මනමේ නාටකම නිර්මාණය කරනකොට ඔහු දක්ෂිණ ಭಾರತೀಯ ආభాසයේ තියෙන නාටකම් ගීත තමයි දක්ෂිණ ಭಾರತೀಯ සංගීත ආభాසය තමයි ලබා ගන්න. ඒකට හේතුනේ නාටකම් ගීත ඒවයි අර සාම්ප්‍රදායික වුණත් ඒවයි ඊටාම නාට්‍යෝචිත වුණාට මේ සීමා සහිතයි <laughs> සංඛ්‍යාව සීමා සහිතයි මොකද බ්‍රම්පෝඩ් මේ වගේ නාටකම් වල ගීත අරුණාම වෙන ගීතයක් හොයන්න බෑ ඔව් යුජින් බැලසන්ත ඒවට සීමා වුණා ඊට පස්සේ මහාචාර්යතුමාට සිද්ධ වුණා වෙන වෙන සමාජ නෘත්‍ය වගේ නාට්‍ය වලින් තනු පුටා ගන්න සිද්ධ වුණා දැන් මනවේ නාට්‍යම තියෙන දැන් මේ නාටකම් වල වර්ග දෙකයි. එකක් සින්දු නාටකම්, කවි නාටකම්. දැන් මනමෙවට සම්පූර්ණයෙන්ම අය ගත්තේ සින්දු නාටකම්. අම්පේ චාලි සිල්වා ගුණාංශය දුන්නේ. හැබැයි අන්තිමට කවි නාටකම් තනු දෙකකුත් දාන්න සිද්ධ වුණා. ඒ මොකද හේතුව අරවා මේ සීමා සහිත නිසා. ඔව්. මේ කවි නාටකම් තනු දෙකක් දැම්ම අන්තිමට. ඔව්. පස්සේ හැබැයි ඒක 970 කාලේ මට කියලා එක වෙනස් කරලා අර සින්දුනාඩගම් ආරටම මේ තනු දෙකක් හදලා දැම්මගත්තා ඒ පස්සේ. ඔව්. මම හිතන්නේ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යාවලියේ හැම නාට්‍යත්ම සංගීතමය පරිශ්‍රණයකුත් තිබුණා. සංගීතමය සහ කාව්‍යමය. ඔය කාරණා දෙක තමයි මම හිතන්නේ සරච්චන්ද්‍ර නාට්‍යවල තියෙන. හැබැයි මේ දෙක මිශ්‍ර කරනකොට නාට්‍යමය විදිහට තමයි මේ මිශ්‍ර කළේ. ඒ ඒ ඒ එක සරච්චන්ද්‍ර තුමාට ඒ ගෞරවය දෙන්න ඕන. ඔව්. අපි තවත් ගීතයක් තෝරගත්තා මනමේ නාට්‍යයෙන්. Thank you. ಸೇವೆ දැහැමින රජ කර වෙතෙමිය කුරුලේද දැහැමින නාඩගම් ශෛලියේ තියෙන්නේ නාට්‍ය ධර්මී ශෛලිය. සරච්චන්ද්‍රයන් මුලදී විශ්වවිද්‍යාලයේදී පෙරාදෙණියේදී නොඑක් නාට්‍ය ක්‍රම මේ ලෝක ධර්මී නාට්‍ය නැත්නම් ස්වභාවික නාට්‍ය ගණනාවක් නිර්මාණය කළා. පබාවති නිර්මාණය කරනකොටත් ඒකේ ඇත්තටම නාටකං ශෛලියක් තිබුණේ නැහැ යම් යම් ගීතයක් දෙකක් ඇතුළත් කරලා තිබුණාට ඒක බොහොම ස්වභාවික නාට්‍ය වලට සමීප විදිහකට තමයි එතුමා නිර්මාණය කළේ. නමුත් පසු කාලීනව මේ විවිධ පර්යේෂණ වලින් පස්සේ තමයි එතුමා තෝරගත්තේ අපේ වගේ රටකට විශේෂයෙන්ම පෙරදිගට මේ නාට්‍ය ධර්මයේ ක්‍රමය තමයි වඩාත් රස විඳින්න පුළුවන්. සංගීතය තියෙන, කාව්‍ය තියෙන, රංගනය, නර්තනය, රංගපෑම මේ සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත අර රිච් ඩ්‍රාමා කියන එක බර පොහොසත් පෝෂණීය නාට්‍ය හැටියට ගන්න ඕනේ නාට්‍ය ධර්මයේ ක්‍රමය කියලා තමයි සරච්ඡන්දයන් තෝරා බේරාගෙන මේ මනමේ වගේ නාට්‍යයක් නිර්මාණය කළේ. දැන් මේ චාල්ස්ල ගුරුනාථේ සමීප වුණානේ. ඔව්. ඒ ඒ ගුරුනාථගේ මට මතකයි මුලින්ම මේ නාට්‍ය පෙන්නකොට චාල්ස් සිල්වා ගුරුනාථගෙන් උපදෙස් ලබා ඒ දිරුවේ සරච්චන්ද්‍රයන් නිෂ්පාදනය කරපු මනමේ කියලා ඒ බැනර් වල දැම්මේ. ඔව්. ඒ තරම මට මතකයි. ඔයතරම දැන් මට හිතෙනවා මේ චාන්සිල්ලා ගුණසේකරුණාංශෙත් සරච්චන්ද්‍රනුත් අන්‍යෝන්‍යව පෝෂණය වුණු නාට්‍ය කරුවන් දෙදෙනෙක් කියලා. දැන් ඔබ කිව්වා මනමේ නාට්‍ය නිර්මාණය කරනකොට සරච්චන්ද්‍රයන් මුව පුරා නිර්ලෝභීව කිව්වා අම්පේ චාන්සිල්වා ගුණසිංහ ගුරුණාංශකින් උපදෙස් ලබා මනමේ නිෂ්පාදනය කරගෙන. මට මතකයි චාන්සිල්වා ගුරුණාංශේ තමන්ගේ ජීවිත කාලයේ සැඳෑ කාලයේදී වෙස්සන්තර හෝ කවර හෝ නාට්‍යයක් නිර්මාණය කළා. එතෙන්දී ඔහු සඳහන් කරනවා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්දන්ගෙන් උපදෙස් ලබා අම්බලංගොඩ අම්පේ ගුණසිංහ ගුරුනාන්සේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ විසින් මේ නාට්‍ය නිර්මාණය කළේ කියලා. දැන් ඒක බලන්න මහාචාර්ය සරච්චන්දන් මුණ ගැහුණාට පස්සේ එතුමාගෙනුත් පෝෂණය වෙනවා අර අපේ ගැමි ගුරුනාන්සේ. එතුමාත් නිර්ලෝභීව අර අවසන් කාලයේදී කියනවා මේ සරච්චන්දයන්ගේ උපදෙස් ලබා මේක නිර්මාණය කරා කියලා. අපේ නාට්‍ය කලාවේ පෝෂණයේදී මේ නාට්‍යකරුවන් හැමෝගෙම දායකත්වයේ මොනතරම් බරපතල ලෙස ලැබුණාද කියලා මම හිතන්නේ මේකෙන් අපිට පේනවා. ඔව් මට මතකයි 1958 වෙනි කාලේ මේ අපේ ජයතිලක හෝල් එකේ මම හිටියේ. අපේ හෝල්ස් වල කාමර වල නැවතිලා චාල්ස් ලගුරුනාසි ඇවිල්ලා නැවතිලා ඉඳලා පස්සෙන්ද යනකොට ගීත ගායනාවක් කරලා මම වයලින් එක වාදනය කරනවා. එතුමා මද්දලේ වයමෙන් ගහනවා. බුද්ධම දර්ශකම් තිබුණා. ඔව් විශාල ප්‍රසංගයක් කළා තමයි යන්නේ. සරච්චන්තෙන් කිව්වේ ඇත්තටම ගුරුන්වහන්සේ හම්බ වෙච්ච එක මේ අර දැනුම් භාණ්ඩාගාරයක් ලැබුණා වගේ කියලා. ඒ නිසා මනමේ නාට්‍යයේදී ලොකු ආධාරයක් උපකාරයක් ලැබුණා. ගීත විතරක් නෙමෙයිනේ ගමන් තාල ඒ ඒ ඒවා හිටන්නේ මේ ඔව් ජටාව ගන්න හැටි මේ ඇඳුමක් අඳින හැටි මේ මේ කොස්ටියුම් ඩිසයිනින් ඒ කියන්නේ පස්ස ආභරණ හදන හැටි මේ සියල්ලටම උපදෙස් ලැබුණේ එතුමාගෙන්. කොහොම හරි මනමේ කියන නාට්‍ය අද ප්‍රවාදයක් බවට පත් වෙලා තියෙන්නේ. නාට්‍ය ලෝකයේ මම හිතන්නේ අපේ රටේ කිසිම කෙනෙක් මනමේ නොදපු නොදකපු වැඩිහිටි කෙනෙක් හොයාගන්න බැරි තරම් කියලා අපිට හිතෙනවා. අපි තව ගීතයක් අහමු මනමේ නාට්‍යයෙන්. Thank you. ට්‍රිලිෂියා අබේකෝන් ඒ ගීතය ගායනා කළේ. මේ තනුව මේ ලපනොමවන් සඳසේ සුමිගුණා කියන ඊටාම හෘදයhari මන බඳින අපේ සවන් පිනවන ගීතය. මේ ගීතෙටත් පැරණි තනුවක් හෝ මොකක් හරි තියෙනවද? එහෙම නැත්නම් මේක අලුත් තනුවක්ද? නෑ නෑ අලුත් තනුවක් නෙමෙයි. බ්‍රම්පෝඩ් කියන නාටකමේ පවර පසින්දු බ්‍රම්පෝඩ් රජ වාසල කියන අන්න ඒ ගීයේ තනුවට තමයි මේ වෙන වචන දාලා මනම එකේ ඇතුල් කරේ. ඔව් දැත්තටම සරච්චන්ද්‍රයන් එවැනි තනුවක් ඇතුළට හිර වෙලා මෙවැනි පදමාලාවක් ලියන්න කියන මොනතරම් කාව්‍ය කවි ශක්තියක් තියනවද වාග් ශක්තියක් තියනවද තාම ඇත්තටම කාට කොහොමවත් හිතන්න බෑ මේකේ ඒ තනුවක් ඇතුළට මේ වචන ඔබ්බලා වචන දාලා ලියපු එකක් කියලා හිතා ගන්න බෑ ඇත්තටම දැන් මහාචාර්ය සරච්චන්ද්‍රට මනමේ නාට්‍ය සාර්ථක කරගන්න ලැබිච්ච ලොකුම වාසියක් තමයි ඊටාම විශිෂ්ට නළුනිලි කණ්ඩායමක් පේරාදෙනියෙන් හොයාගන්න ලැබිච්ච එක. දැන් පොතේ ගුරු හැටියට ශාමන් ජයසිංහ දැන් මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ දීර්ඝ කාලයක් පදිංචි වෙලා ඉන්නේ. ඊළඟට බෙන් සිරිමාන්න අපාතර අද නැහැ. එතකොට එඩ්මන් විජේසිංහ වැදිරාජු එතුමත් අද අපාතර නැහැ. ට්‍රිලිෂා බේකෝන් අපාතර නැහැ. ඊළඟට දෙවෙනි මනමේ කුමරිය එමෙන්න පළවෙනි මනමේ කුමරිය හැටියට රඟපාපු හේමාලි ගුණ ගුණසේකර දැන් ගුණසිංහ මම හිතන්නේ විප්‍රවාසීව වෙනත් රටක ඉන්නේ. මේ මේ කණ්ඩායම මේ වගේ විශිෂ්ට නළුලිරි පිරිසක් හමු වීම සරත් චන්ද්‍රයන්ගේ ජයග්‍රහණයක් හැටියට අපිට හිතන්න පුළුවන්. ඇත්තටම සරත් චන්ද්‍රයන්ගේ මෙහෙවර අපිට මෙවැනි කෙටි වැඩසටහනකින් කියානීම කරන්න බෑ. අද අපි වෑයම් කරේ මනමේ නාට්‍ය කේන්ද්‍ර කරගෙන සරච්චන්දන්ගේ සංස්කෘතික මේවර පිළිබඳ කිසියම් අගැයීමක යෙදෙන්න අපි ලබන සතියේ බලාපොරොත්තු වෙනවා සරච්චන්ද්‍රයන් පිළිබඳවම මේ වැඩසටහන දිගුවක් හැටියට කිසියම් සාකච්ඡාවක් සරච්චන්ද්‍රයන් ගැන කරන්න. මම වැඩසටහන ඉදිරිපත් කළ තිලකරත්න කුරුවිට වන්නාරේ සුපුරුදු පරිදි මා සමග වැඩසටහනට සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද. තාක්ෂණික දායකත්වය දමයන්ති කොළඹගේ නිෂ්පාදනය කළ සුරීකා පෙරේරා